සෝතාවක ඥානයේ පිටපත් වීම මේ අය දැන් කලබල වෙන්නට පුළුවන් මොකද රූපාවචර ඥාන නැතුව අරූපාවචර ඥාන ලබන්නට බැහැ කියලා මහා මයින් කේවදහල් ප්‍රකාශ කරනවා බුද්ධි මාර්ගයේ තවත් වෙනස් පොත් සම්මුති ඒ වගේම ඒ වගේම අපි සම්ප්‍රදායක සිතුවිලි සම්ප්‍රදායක සීයෙන් සම්ප්‍රදායක පොත් ඔක්කොම හේයෙන් කරලා අපිට කරන්නේ ඒත් ගන්නලා මොකද්ද මේ රූපාවච ධ්‍යාන නැතුව අනුපාවච ධ්‍යාන ලබන්නට බැහැ කියලා. ඉතින් මේකෙන් බුදුරජාණන් වහන්සේගේ දෝෂපාදයන් සිහිපත් කරනනම් අපි ජීවයේ වැටෙන්නේ බුදුහාමුදුරුවෝ වැටෙද කියලා එකට තේරුම් ගන්න පුළුවන්. ආනන්ද සප්පාය සූත්‍රයේ මධ්‍යම නිකායේ මෙන්න මෙහෙම සූත්‍ර පාඩයක් තියෙනවා. තමයි මේ සූත්‍රයේ බලන්න මොනිකතරම් වික්‍රේ සිතවා අරිතාවෝ අනන්‍යගතෝ ආරත මූලගතෝ ආසන්නාදාරගතෝ ආයිති පටිපන්න සිත්තේ කොහොමද ශුන්‍ය විදන්වත් තියෙනවා අත්දෙන වෙනවා කියන්නේ. දැන් ඒ වගේ පරිපන්නතක් බවල ධාරිනෝ ආයතනයේ සංපතිදී සංසතාදී සති ඒතරේවා ආක්ෂණ සංඥායතන සමාපත්තති අනුනායවා අධිසිතී මේවා සීනි මුක්ත පහට බුදු ඥානන් වහන්සේගේ වචන මේවා මනසේ වචන මේක තේරුම මොකද්ද? නැවතත් මේ ආර්ය ශ්‍රාවකයා මේ භවනාවේ මෙතන ඉන්නා මෙන්න මේ විදිහට හිතනවා ශූන්‍යා ධාරයකට හෝ ස්ථානකට හෝ ආරණ්‍යයකට ගිහිල්ලා හිතනවා කියන දේ නැත්නම් එපා මේ කල්පනා කරනවා දැක්වත් වශයෙන් අත්දැකීම මොකද්ද? ශූන්‍ය නිදන් අත් වෙනවා අත් වෙනවා මේක ශූන්‍යයි ආත්මයක් වශයෙන් හෝ ආත්මයක් කියලා හෝ ආත්මයක් වශයෙන් දෙන්නේ කිසි දෙයක් ශූන්‍ය දෙයක් කියලා සත්‍යයක් වශයෙන් අත්දකිනවා. අර මම මගේ කුණු විශ්ේ හැදීලා ඒ දකින්න දැක්කම මම කියලා ගන්නට කිසි දෙයක් නෙකේ. කිසි දෙයක් නෑ. ආමී කියලා ගන්න දෙයක් නෑ. මගේ කියලා ගන්නවත් ගන්න. සාස සම්පූර්ණ ශූන්‍ය සත්‍යයක් ඒකයි මොකද කියන්නේ මාසේ වදාරන්නේ. ශූන්‍ය මිදන්වත් වෙනවා අත්දෙනවා. මේක ආඥාවක් වශයෙන් හෝ ආඥාවක් වශයෙන් හෝ ගැනීමට කිසි දෙයක් නැති දෙයක් කිසි දෙයක් කියලා සත්‍යයක් කරනවා. සත්‍යයනම් පරිපන්නස තත්පරවල නියරෙනවා අන්න එහෙම නියරෙනකොට ආයතනයේ තිස්සම් පසරදී සම්පදායේ සත්‍යන්නේ විදියට සමාධිමත් වෙනවා ඒ සම්පදායේ සමාධිමත් පිට තියෙනකොට ඒ මේ ඒතරේවා ආත්මසඤ්ඤායතනවා සමාපජ්ජති උපඤ්ඤායව අදිමොක්කේ ආත්මසඤ්ඤායතන අනුපාත ධ්‍යානසිතෝ උපදිනවා නැත්නම් සංඥායව අදිමොක්කේ ප්‍රාඥාවෙන් සමත් ඵලයේ ලැබෙනවා කියලා. මේ ආනිසක්පාදූත්‍රේ කර ප්‍රකාශයක්. මම මේ ප්‍රකාශ කරේ. මේ විදර්ශනා මාර්ගයෙන් අපි ලබන්න පුළුවන් සියලුම කටයුතු ආදී සංඥා එතනෙදි පිටපත් වෙන අවස්ථාව සියලුම නාම රූප සංඥා සිත්ලක් කරන භූමි යටි අරිමු ගන්නේ නැතුව පවතින සිත්ලක් මේකී අවස්ථාව. පැවතෙන අවස්ථාව මෙතනයි රහත් වෙලා කියලා කෑ ගහන අය. ඇත්තට රහත් වෙලා කියලා කෑ ගහන අය. බොරුවට රහත් කියනනම් මේ මවටත් ඉන්න 11 දෙනෙක් ගෙවන්න ගෑනුත් ඉන්නවා. එහෙම නෙවෙයි අප කතා කරන්නේ සත්‍ය වශයෙන් රහත් එක්කයි කියලා හිතාගෙන ඉන්නේ මෙන්න මෙතන හැවතිලා ඉන්නවා. මෙතන ආකින් සංඥායතන සිටපත් වෙනවා. ඉතින්දී ඒකෙන් නතර වෙන්නට සුදුසු නැහැ. ඒක නතර වුණොත් එහෙම එයා එතනමයි එයා බව අවිද්‍යාවක් තියෙනවා බව සංනාවක් තියෙනවා ඒව සම්පූර්ණයෙන් දැනෙන්නේ විමුක්ති හිත උදාවන්නේ නැහැ ඔබට ඒකෙන් ආයෙකින් අපි අහුවා විමුක්ති හිත කියන්නේ මොකද්ද කියලා වචනයක් කියන්නට ඒ පොත්පත් වල නෑ ඒක නිසා එතකොට මේ தත්යේ ඉක්මවා යෑමට අපි ජීවිතේ කටයුතු කරන්න වෙනවා. මේ තුන්වත් තුන් දෙනා ඒ ගැන මේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. දැන් මේ தත්යේම නැවත නැවත අධිෂ්ඨාන කරලා අපි අධිෂ්ඨාන කරනවා මේ தත්යෙන් විනාඩි 15ක් වෙනට ලැබීවා කියලා ඒක විනාඩි 15ක් තුළ එකක් තියෙනවා. විනාඩි 20ක් ආකාරයෙන් වශයෙන් නැවත නැවත මේව වශී කරනවා ඒ ධ්‍යාන පිටියේ ආසන්න කරනවා කියන එක. අර විදිහට සමාධිඥා සමාධියකින් තමයි ධ්‍යානිත මේ විපස්සනාව තුළින් සමාධි සිත්ෙන්නේ කියන කතාව අපි මෙවැනි කතාවක් කලින් කිසි ස්ථානයේ අයක කිව්වා මෝඩ හදවත් වලට මේවා තේරෙන්නේ නැතුව ඉතිස්සුනේ මොකද්ද මම කිච්චෙක් මොනවද කියන්නේ මෝඩ හදවත් වලට ඒවා තේරෙන්නේ නැහැ ගැඹුරු දහම් ඒක නිසා මම කිසිත් කියන නිගමනයේ සියහදවත් වෙන්නේ නැහැ. මේ තුනත් අයට ධර්මයේ දේශනා කිරීමට මට එන්න අවස්ථාවක් උද්ගත වුණා. අද වශයෙන් මාස ආයත් ඇතුළත 11 දිනකට හෝ ධර්මයේ අපිට වුණා. ඒකත් ඒක වෙනම කතාවක් මේක දාලා නැති කතාවක්. හොඳයි මේ කොහොම කියන්නේ දෙන්නේ කියන එක එතකොට දැන් මොනාරය ඒ විදිහට වස්තු කරගෙන වස්තු කරගෙන යනවා අර පිට ඒ සිත වශී කරලා ඉවරලා ඊට පස්සේ නැවත ඒකිතද සංස්ව සංස්කාර රූපයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍යයට යොමු කරලා ඒකිතේ නිරෝධය දක්වන්නට ඕන. මේක ධාන විශ්ේ සූත්‍රයේ විද්‍යාන මතේ නැන්වීම දාලා අනුත්තර නිපාතී නවක අංගුත්තර නිපාතී අංගුත්තර නිපාතී නවක පාටි කියන ධාන විශ්ේ ඒ විදිහට කටයුතු කරලා මේ ශූන්‍යතාවයේ ඉඳලම මෙන්න මේ ශූන්‍යතාවය තුළ අප අත්දැකීම් සාමත්ම ඉතාමත්ම ඉතියන් සුඛකාරක සාස්කාරක වේදනාව කියලා වේදනාව දෙකට මනස්කාරය යොමු කරනවා මෙන්න මේ සංඥාව තුළ මේ ශූන්‍යතාවය තුළ තියෙන මේ ශූන්‍යම කටයුතු ප්‍රතිසංකල්ප සංඥාව කියලා ඒක දෙකට නමු කරනවා මෙන්න මේ තුළම තියෙන දැනුම් මාත්‍රේ කියලා අනිත් දැනුම් මාත්‍රේ දෙක විදිහම කරනවා. තවත් ශූන්‍යතාවයක් උද්ගත වෙනවා. මේ ශූන්‍යතාවයක් අනිත්‍ය අනාත්මය කියනකොට කිසිම දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම නිවිලා සංස්කාර නිරෝධී අත්දකිනවා. විමුක්තියට උද්ගත වෙනවා කියන එකයි. අපි විමුක්තිය ගැන ලබන සතියේ කතා කරන ආකාරය ගැන කතා කරන්නේ. කලින් අපි කොරොන් වෙලා තියෙනවා විමුක්තියට ගැන කතා කරනවා කියලා ඒක ලබන කතිය කියලා. මෙන්න මේවා පුද්ගලයාට මේ සංස්කාර නිරෝධයේ මේ භාවනා තුළින් නිවන්දකට දකින්නට පුළුවන් සත්‍ය ලක්ෂ්‍ය ඒකානාන තුළින් අපට බලන්නට පුළුවන් රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව කියන කෙලෙස් ධර්ම මේ කොයි ආකාරයෙන්ද සංකාණය සම්පූර්ණයෙන් ගැලී යන්නේ? මේ දෙන්නේ මොකක්ද කියලා. ඒකට කරන්න තියෙන්නේ රූපරාගී නැති ආකාරයේ පැහැදිලිවම පිනිනවා කියලා අදිස්ථාන කරලා භාවනාවට අරමුණට පිට නිවනවා සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන්ම රූපය පිටට නොපෙනී කියන අර කියපු කාකින් ගන්න ආයතන කප්පේටපත් වෙනවා. ඒපත් වෙනකොටම රූපකේ කිසිම කිසිම රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. පොත්පත් කර කියන්නේ රූපරාග කියලා රූප ලෝකවල රැඳී සිටීමේ ආශාව කියලා. ඊට එහා ඉතා ගැඹුරු ලක්ෂණයක් නියොත් රූප ලෝකවල රැඳී සිටීමේ ආශාව නෙවෙයි රූපරාග කියලා මට නිබ්බායෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. මේ පොත්වල කොයි පොතේ කොයි විදිහට තිබුණත් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ අන්තං සුරාස්තයක් ඇති. නමුත් ඒක නෙවෙයි කිසිම රූපයක් කෙරෙහි මේ රූප ලෝකයේ මේ විශ්වයක් සාධුක තියෙනවා නම් ඒ රූප කෙරෙහි කිසිම හැඟීමක් සංදයක් ප්‍රතියක් කැමැත්තක් නැත්තකම නැති වෙනකොට සම්පූර්ණ සියලු ජීවිතයම අර සම්පූර්ණ රූප නැතිලා ගිහිල්ලා ආත්ම සංඥායතන කිසිවක් නැති සිද්දට පස්සාරන පැතිපත් පස්සාරන ඒකපත් වෙනකොට අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා රූප රාගයේ අපේ සිත් තුළ දැනෙන හැම වෙලාවෙම අරූප රාගය දුන්නා කියලා නැවත අදිස්ථාන කරලා භාවනා කරනවා ත්‍ක්ෂේක ඥානසලින් අරූප රාගයේ නිදුය ආකාරයේ දැකීමට එතකොට ඔත්තුල තියෙන අරූප රාගය කියන්නේ අරූප ලෝකවලින් ආකාරය කියලා. ඉතින් මේක තමයි මේ අරූප ධර්ම ගැනීම ඒ කියන්නේ නාම ධර්ම කියන ඉතා සිදුවෝ අල්ප මාත්‍රව දේශ මාත්‍රව ඇල්මක් සංදයක් ත්‍ෘතියක් කැමැත්ත මොකක්ද නැත්තටම නැති යන විදිහට ජීවි විරුද්ධ වියාමයි අරූප රාගය කියන්නේ අන්න යරූප රාගය නැති වූ ගිය ආකාරයේ තිනවා කියනකොටම කලින් තිබ්බ රූපේ නොතිනී ගිය අරූපිත උදාන කරනවා ඒ අරූපයක් වෙනම දෙයක්ගේ අරූප රාගය වෙනම දෙයක්ද කියලා රාගය සහ අරූපේ වෙන් කළාට පසුව ඒකක පහණක් නෙවනා වශයෙන් නිගොත් සංස්කාරයෙන් දෙවිද සිටපත් යනවා ඊළඟට තියෙන්නේ බුද්ධත්වය උද්දච්චය කියන එකට කියනකොට පොත්වල ගෑගහලා කියනවා අලු කොටකට ගලක් කැටුවා වගේ හිත විසින්න තත්ත්වයයි උද්දච්චය කියන්නේ. ඒ උද්දච්චය නෙවෙයි මෙතන කතා කරන්නේ අලු කොටකට ගහපු විසිරෙන අලු මුලින් මේ උද්දච්චය. මේ අලු කොටකට ගහපු විසිරෙන උද්දච්චය අනාගාම මාර්ගයේ සියලු සියයන්ම සමාධිය සම්පූර්ණ කරනකොට සම්පූර්ණ නිරුද්ධ කරලා ඉවරයි. මෙතෙන්දී කතා කරන්නේ විපක්ක විචාර කියන চৈতසික දෙක සම්පූර්ණයෙන් සිටින් ගැලී යාම නිරුද්ධ වී යාම අර කලින් කියපු වෙනස් සිට උදා කරගත් කෙනෙකුට විචක්කයක් නෑ විචාරයක් නෑ ඒක ගැන අපි සතුව කතා කරන්නේ එතකොට ඒ විචක්ක විචාර දෙක නිරුද්ධ වී යාම දැකීමයි උද්දච්චය කියලා අපි කතා කරන්නේ දුක්ඛයේ විස්ස වීමකදී අපි ලක්ෂ තුනා මේ විතක්ක විචාර දෙක අපේ සංකාණය තුළ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. අවශ්‍ය නම් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් නිරුක්සායකම ක්‍රියාත්මක නොකරන්නත් පුළුවන්. ඊළඟට කියන්නේ මාන මම මගේ කියන හැඟීම අර ඉන්නේ අපි ධර්ම දේශනාවක් කළා මේ කිසිම පංචස්කන්ධයක් ගැන මම මගේ කියන හැඟීම අල්ලපතන භාවනා මතක් ගන්න අපිටදී ප්‍රශ්නාහාරද කියන සූත්‍රයේ ඒ සූත්‍රයේ තියෙනවා මේ මේ පංචස්කන්ධයේ මනෝමය කියලා අල්ලන දුක් වේදනා සංඥා සංකාර විඥාන එහෙම කියනවා නේද මම කිසිම රෝග වේදනා සංඥා සංකාර විඥාන මම මම කියලා ගල්ලාගෙන එහෙම මොකක් කරන්නේ නෑ මම රහත් කියන්නේ ඒ වුණාට මම ඉන්නේ කියන හැඟීම තියෙනවා බුදු කුලක තියෙන අපතේ කියන්නේ දැන්නේ ඔයගොල්ලෝ හිතලා තියෙනවා මම විඳින්න කියන අස්මාන අනුසාරක මාන මෙන්න මේ කල්පයයි විරුද්ධ කියන්නේ මාන විරුද්ධ වීම තුළින් අනිත්‍යන්න දෙපා මාන කියන්නේ අර විශ්ලක් ආකාරයට උගන්වන මානය කියලා. මේ මාන නිනු මෙතන විරුද්ධ කියන්නේ අස්මානය අන්න අර කලින් දැක්ක රූප ලෝකයේ නිරුද්ධ වීමත් නාම ලෝකයේ නිරුද්ධ වී ගියීමත් සංස්කාර සම්පූර්ණ නැතිවීමත් දකිනකොටම මම කියලා ගන්න කිසිම දෙයක් මේ තුළ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා සිංහිච්චි බැලුම් බෝලේ කුපරලා උලම් බහිනවා ඊට පස්සේ ඉස්ලාම් දෙකයන් දැල්ලා පුරාගෙන තමයි පුලම් බෝල් කියනවා මම හිතනවා කියන්නේ ඒකත් පිටපත් වෙනා මානෙ දෙන්නේ ඊළඟට කියන්නේ අවිද්‍යාව මේක තමයි සංස්කෘත කොටස මේක කෙරේ විශේෂ අවධානයකින් අහන්නට ඕනේ මේ සිංහල අතර සිදෙනාම අවිද්‍යා නිරෝධය ඒක අවබෝධයක් තියෙන්න ඕනේ. දකින්න උදම් බොරුවට හිතුවට අවිද්‍යාව නිත්‍ය කරන්න අපිට බෑ. අවිද්‍යා නිරෝධයේ ලක්ෂණ නම් සෝමාන්ත පිටට අපේ සිත පරිසරබන්න ඕන. අවිද්‍යා නිරෝධයේ ලක්ෂණ දෙවිය වාසී ගමන්න අපේ සිත සමානුවේට යනවා. සමානුවේ කියන්නේ මොකද්ද? අපි උපදිනකොට පහළ වෙන සිිත අපේ උපදිනකොට ඇස් තිබුණේ නැහැ. ඒක නිසා ඇයි පහළ වෙන්නේ නැහැ. කනක් තිබුණේ නැහැ. කන්නේ පහළ වෙන්නේ නැහැ. උපදින. ඊළඟට ඒ වගේමයි නාසය දිව ශරීරයේ තිබුණේ නැහැ. නාසය දිව ශරීරය අපි උපදිනකොට තිබුණ නැති නිසා ඒවැ පහළ වෙන තිබුණ නැහැ. තිබුණේ සුද්ධ වූ මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව පමණයි. මෙන්න මේකත් දැයි උත්තරවන්නේ. හරියට සම්පූර්ණයෙන් ඉඳකටපත් වෙච්ච කෙනෙක් ඒ ගැඹුරු නිින්ද අවස්ථාවේදී තමාට ඒ தත්ත්වයේ දැනෙනවා. අන්න ඒක තමයි. කියන්නේ ගැඹුරු නීතිකට පත් වෙච්ච එකනා කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ මල කඩක් වගේ. නමුත් එයා තීරණයක් කියනවා නම් ඒක තීරණවන අනේකක්. මේ බමාණ්ඩ කිච්චේ නේද? මෙදී අපි බලනවා මේ බමාණ්ඩ කිච්චේ දැන් අපිට තියෙනවා මේ දුක අපිට පිළිලා තියෙන එක අප්‍රයත්තන් මේ ලෝකේ ඉන්නට අවශ්‍ය නැහැ කියලා මේ රූපයේ හරියට නාමස්කන්ධයේ ඒකාන්ත දුක්ඛ සත්‍ය කියලා දුක්ඛ සත්‍ය මැනගෙන වැටෙලා තියෙන මේ දුක්ඛ සත්‍ය පවතින ජීවිතව තමයි භවංගය මෙන්න සමුදය සත්‍ය කියලා භවංගය අපිට තියෙනවා ඒ මේ දුක් මේ භවංගයේ ඉස්සේ තමයි මේ දුක්ඛ සත්‍ය කඩාගෙන යනවා මෙල්ලයි වැඩෙනවා දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා ඒක නිසා මෙන්න දුක්ඛ සත්‍ය කියලා එකකින් දුක්ඛ සත්‍ය දකිනවා මේ බාහමනික දකිනවා අනිත් පැත්තෙන් මෙන්න සමුදය සත්‍ය මේ තමයි කියලා තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ කියලා. මේ දේශනා වල මේ සංදේ සත්‍ය විස්තර කරන අවස්ථා බොහෝ විට විස්තර කරනවා මේ ආකාරයෙන් මේ අන්තිමට අන්තිමට අන්තිමට කියලා අන්තිමට පිළිගන්න අවස්ථාවක් අපි මේ කතා කරන්නේ. ඒක නිසා මේ ධර්මයේ විකෘති කරනවා කියලා හිතන්න එපා. දැන් එක අතකින් දුක්ඛ සත්‍ය අනිත් පැත්තකින් සමුදය සත්‍ය මේ සත්‍ය දෙක දැන් අපිට පැහැදිලිවම පේනවා නැත්නම් මේ රූප සහිත නාම ඔක්කොම ඵලය මේ භාංගයේ හේතුව ඒ භාංගයේ තියෙන සංයත පවතින මේ හේතු ඵල දෙක දැහැල්ලෝ තියෙනවා දැන් භාංගයේ හේතුවක් වශයෙන් අපිට තියෙන සංකේය සත්‍ය වශයෙන් මේ හේතුව ඇතුළේ ඇයි හේතුව ඇතුළේ අතීත භවයේ අපි මරණ වෙලාවට කන්නේ දීපත් වුණා ඒ කන්නේ ප්‍රතිසන්දි විපාක දැනට ශක්තිය නිසා. එතකොට ඒ කර්ම විපාක ශක්තිය හේතු වුණා මේ භාණ්ඩ පිට ඇතිවීමට. කලින් භාණ්ඩ පිට කලයේ වශයෙන් අපිට කියන්නේ දැන් හේතු වශයෙන් අපිට කියන්නේ දැන් තේනවා ඒක ඵලයක් වශයෙන්. හේතුයේ ඵලයක් බවට පත් වෙනවා එතකොට ඒ කියන්නේ දුක්ඛ සත්‍ය මූල කයම මේ දුක ඇති කරන හේතු වශයෙන් බවන්නට පැවතින නිසා ඒක පවතිනයි කියලා ඒක හේතු වශයෙන් කියනවා. දැන් බවන්නට කියලා හේතුන් දැක් මේ බවන්නට පිට පවතින ඇතුළේ සංකීර්ණද අතිශේෂ කුසල සත්‍ය නිසා කියලා වෙනකොට මේ බවන්නට හේතුව සංයත් බවටපත් වෙනවා. කර්මය හේතුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කර්මය සුදුසලේ මේ පටිච්ච සම්පදාය ධර්මයේ ගැඹුරම අවබෝධ වෙන අවස්ථාවක් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය දැක්කන අවස්ථාවක් මේ ධර්මය අද්දවත තුන් දකින්න පුළුවන් ජීවය සාහිත්‍ය වශයෙන් මේ ජීවිතයේ අත්දැකීම පුළුවන් මේ පරිසම්පාද කියන පොත්වල තියෙන දේවල් නම් හතර පොත්වල ක්‍රියාත්මක කරන්න. ඒවයි මේ දෙන්නේ යන්නේ දැන් අපිට තියෙනවා භාග පිට ඵලයක් අර අකුසල කුසල විපාකයේ අපි අප දැන් කතා කරන්නේ කුසල විපාකයේ සිදුවේ කියලා. මේ කුසලයේ ඇත්තම කියන්නේ අපි අනන්ත වාරවල කුණු වාරයන් ප්‍රකාශ කරලා තියෙනවා අවිද්‍යාව පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා කුසල කරනවා අකුසල කරනවා කියලා. අවිද්‍යාව පසුකින් කුසල රැස් කරන ආකාරය පිළිබඳව අපි මේක පස්සේ විස්තර කරලා තියෙනවා. එතකොට අර ඉස්සෙල්ලා අපිට තේින්නේ කුසලය හේතුවක් වශයෙන් දැන් කුසලයේ ඵලයක් බවට පත් වෙනවා. මොකද අවිද්‍යාව හේතුන් කුසලයේ ඇති වුණා කියලා. පැත්තෙන් හේතුව ඵලය වෙනවා ඵලයෙන් හේතු වෙනවා මේක අනිත් පැත්තට කැරකි කැරකි ප්‍රතිසම්පාදකලේ කැරකෙනවා දැන් තියෙන්නේ අවිද්‍යාව ඇතුළේ මහත්කාරය මේක දෙකින් පටන් ගන්න ප්‍රතිසම්පාදී අවිද්‍යාපත්‍ය සංඛාරා කියලානේ මෙතන මුල කියලා නැහැ ආසව සමුදය අවිද්‍යා සමුදය මේක මොකද පාතේ විද්‍යාන මාසයේ ආශ්‍රමයන් නිසා අවිද්‍යාව පහළ වෙන මොනහතරේ දෙනකින් කතා කරන සාමාසික බවස්තරණී අවිද්‍යාවනේ කෙලින්ම විස්තරය විස්තරයෙන් අදහස් කරන මිත්‍යා දෘෂ්ටි දෙකට මිත්‍යා දෘෂ්ටි නෙවෙයි මම දෙන්නේ කියන වැරදි දෘෂ්ටිය අස්මිමානයි මෙන්න අස්මිමානය නිසා අවිද්‍යාව ඇති වුණා කියලා අපිට තේනවා කලින් කියන්නේ හේතුවක් වශයෙන් දැන් තේනවා අවිද්‍යාව ඵලයක් වශයෙන් එතකොට අසමානය ඇතුනේ ඇයි? මම කියලා මගේ කියලා හැඟීමක් ඇතුනේ ඇයි? මම වෙන්නේ. අවිස්සාව නිසා. අසමානයේ හේතු බලයක් තුන නැවත කරකලා අවිද්‍යාව පටන් ගැනීමට යනවා. අවිද්‍යාව පැහැදිලි වශයෙන් මහදවස දකින්න. ඒ දක්නකට අවිද්‍යාව දෙස අපේ මනසකාරය යොමු කරන මෙන්න අවිද්‍යාව කියලා. එතකොට අවිද්‍යාව පමණක් නෙවෙනවා මේ සම්පූර්ණයෙන් ඉන්න විදිහට. මේ නිරුද්ධ යාම අපට කරන්න පුළුවන්. මේ හරි සත්‍යවත් නීතිය මම ගන්න ලබකට කරනවා. මේ එතකොට මේ අතම පුළුවන් මේක වෙනත් ආකාරයකින් කතා කරන්නට නැවත අපි ඕන නම් මේ මොළේ පාඩම් කියන්නට පුළුවන් අපිට ඒක සාකච්ඡාවක් තියෙනවා. අවිද්‍යාව නිවිත විලාකාරී කියනවා කියලා බලන්නේ නැවත භවංගයේ පිටපත් වෙනවා කියන ආකාරයෙන් අපි බලන්නේ භවංගයේ පස්නාට පස්සු මේක ඇතුලේ ඉස්සත මොකක්ද තිබුණේ මේ කතාව ගැඹුරු කතාවක් විදිහට අහන්න ඉස්සෙල්ලා තිබුණේ බහාංග ටිකක් ගිය ආත්මේ නැරෙන අවස්ථාවේ ඒ කියන්නේ බාහමනේ නැරෙන පිළාදී නැරෙන්නේ කර්මයක් නිකත් වෙලා කරකලා ඉන්න පුතේ ඒ කර්මයේ මුදේවා ඉඳන්ට මේ ජවයේ ජීවිතේ ලබා ගන්න ප්‍රතිසංවිධානයේ බාහමන කුස්තිය කරන්නේ සිදුවුනේ තමයි පහළ වෙනා නිවිදේ මේ භවයේ පහළ වෙන බාහමන පිටට හිච්චලා තියෙන්නේ මොකද්ද ඒ බාහමන පිටට දුදුසිත. යාන්නේ දුදුසිත බහාංග සිත. එතකොට එන්නේ මේ බහාංග සිත ඇතුළේ කියලා පැහැදිලිව පේනකොට කණින් දැකපු කර්මය අපිට පේනවා. නැත්නම් කර්මය අවබෝධ වෙනවා. ඒ කර්මය අදකෝ. ඒ කර්මය එතන නෙවෙයි. ඒ මෙහෙට ගියාම කිසිසේත් නැහැ. ඒ කර්මය කරපු ගමන් එතන නිරුද්ධයි. මේ භවයකෝ භවයත් එතනම නිරුද්ධයි. එදා තිබු භවාංගයකෝ භවාංගයත් එතනම නිරුද්ධයි. ඒ භවය මොනවද ඉතුරුනේ? කිසිසේත් සර්ව සංකෝණිතා මේ වගේ ඇතිවන අර නිස්බවයේ අරකේ උපාසයක් වශයෙන් මෙන්න දෙකෙන් පැහැදිලිව පේනවා නිත්‍යසු නිත්‍යානෝ ඒ වගේ මේකෙනෙකුට ආසු කෙනෙකුට නෑ වෙන කෙනෙකුට නෙවෙයි ඒ කියන්නේ ඒ වගේ නම් මේ භවයට ආපු පුත්‍රයෙක් සත්‍යයක් ආඥාවක් නෑ නිත්‍යසු උන්නේ අර සම්පූර්ණ නිර්දය මේ තමයි වෙන්නේ මුත්‍ය අනේ වෙන කෙනෙකුගේ වෙන කෙනෙක් නොවන්නේ අරකේ කුසලී උපාසකතුන් මේ කාලේ දැන් ඇයි මේ භාණ්ඩ පිට ඇති වුනේ? මෙන්න මෙතනදී පටිසන්ධි ගැටය ගැටගෙන ආකාරය පැහැදිලිව තියෙනවා. අපි යන්නේ පටිසන්ධි ගැටේ ඉවරාන්නට කඩලා තුන විසින් කරන්නට. ඒක මරණ මොහොත වෙනකොට මේක මම මම මම මගේ කියලා මෙහෙම ගාහණය කර අල්ලගෙන හිටියා. මේ බගේ රැඳී සිටීමේ ආශාව තිබුණා. සුද්ධාවාදී කුපදී කෙනෙක් වුණත් භවයේ රැඳී සිටීමේ ආශාව තියෙන තවත් ජීවත් වෙන්නට තව තවත් ලෝකයේ රැඳී සිටීමේ ආශාව ප්‍රතිපදින් මේ යන්තමින් පරණරස් කරලා ඉස්සතුන් මෙහි අල්ලගෙන මේ පැත්තෙන් ඔක්කොම සංස්කාර බදාන උපාදාන කරගෙන ඉස්සරහට පස්සෙන් කවුරුනේ පරිස්සම් මුලා කරලා මේක දෙකක් නෝ මේ ලෝකෙ ඉතින් එක බොහොම සාන්ත දෙයක් සැප දෙයක් කෙනෙක් උත්සන් දෙයක් ඔබ තමයි මම කියන්නේ මගේ කියන්නේ ආත්මය කියන්නේ තේරෙද්දා යකින් නෝල් සූත්‍රයේ අදිනවා මේ අවිද්‍යාව අපට ඒකට දෙනවා මෙන්න මේ පසුබිම සහිතව ඉත අත්‍යන්තට දැනෙනකොට ඒක ප්‍රතිපාක වශයෙන් ඒ අල්ලා ගැනීම නිසා ඒ මම මගේ කියන හැඟීම නිසා ඒ බව ආකාර තිබෙච්ච නිසා මෙතන ප්‍රතිසංග විඥානය පහළ වෙනවා. ඒක තිබෙන කාක්කල් ප්‍රතිසංග විඥානය ඇති වෙන එක ඇති වෙනාමයි සංඛාරපච්ච විඥානය කියලා අවබෝධයක් ඇති වෙනවා. එදා අපි කටක සම්පාදනය මේවා කතා කරන්නේ. එතකොට මෙන්න මෙතන තමයි ප්‍රතිසංගිය දැකගන්නේ. වැරදිලා හරි මේ සංස්කාරයක් නැත්නම් මම කියන හැඟීමක් නැත්නම් භවයේ ආශාවක් නැත්නම් අවිද්‍යාව පැත්තෙන් ක්‍රියාත්මක කරන්නට බෑ දැන් අවිද්‍යාව කියන්නේ අපේ ලෝකේ නිර්මාණසූරය අපේ ලාභයේ මෞප දිවි අවිද්‍යාව ඒ දෙවියන් කෙරෙහිම අපි දැන් මුල් එල්ල කරගෙන එල්ල කරගෙන යනවා සැකන ඉතින් සතුටන් කපකපා කපකපා ඉජිප ගිහිල්ලා දැන් ලෝකේම දෙවියන් මහසේ විදියට මූණට මූණලාලා තින්නේ අවිද්‍යාවත් ප්‍රඥාවත් අවිද්‍යාවත් ප්‍රඥාවත් දැන් අවිද්‍යාව මෙහෙම මුණා ප්‍රඥාව මෙහෙම දකිනවා මුළු ප්‍රඥාව තුළින් අතිපඥාව දකිනවා අවිද්‍යාව සංස්කාරය ප්‍රඥාව සංස්කාරය අනිත්‍ය ධර්මයක් නාම ධර්මයක් ඒකත් මේ ප්‍රඥාවත් අනිත්‍ය සංස්කාර ධර්මයක් කියලා මේ දකින්න කොට අවිද්‍යාව සම්පූර්ණයෙන් කඩාවැටෙනවා නැවත නූපදින විදියටම නැවත නොනැගිටින විදියටම නැවත උපස්සම් වලදෙන විදියටම අවිද්‍යාව නිමුණුලා මේ විදියට අවිද්‍යා නිරෝධය අපට මේ නිරෝධාන් පස්සනාව කරන පස්සක් කරන්නේ එහෙම තව අපිට කතා කරන්නට තියෙනවා මේ නිරෝධාන ප්‍රශ්නාව තුළින් මේ විශේෂයෙන්ම මේ මාර්ගඵල නිරෝධය එක එක ආකාරයෙන් නිරෝධාන තුළින් දකින්න පුළුවන්. පස්ස නිරෝධයෙන් මාර්ගය ලබන ආකාරය, මනසිකාර නිරෝධයෙන් මාර්ගඵල ලබන ආකාරය, සංඥා නිරෝධයෙන් ලබන ආකාරය, සලආයතන නිරෝධයෙන් මාර්ගඵල ලබන ආකාරය, විඥාන නිරෝධයෙන් මාර්ගඵල ලබන ආකාරය මේ විදිහට අපි ටිකක් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව උපාදාන නිරෝධයේ පත්‍යස්ස කරන ආකාරය, අන්තිම වශයෙන් භව නිරෝධයේ පත්‍යස්ස කරන ආකාරය, ඥාති සේවනා කියලා පත්‍යස්ස වශයෙන් අධ්‍යයන ආකාරය. ඒක තමයි අවසානයේ අපි ගමනේ අන්න ඒ සත්‍යය අපි ලබන සත්‍යයේ පුළුවන් විස්තර කරන්න. එහෙම ඒ නිසා ඒ මේකවත් අය ලබන සත්‍යය 7යි 45 වන නිසා එතන උත්සාහ ගන්න අත්‍යවශ්‍යකම් භාවනාව දෙන්නේලා හිත සමාධිමත් කරගෙන ඉන්න. ඒ සමාධිමත් හිතකටයි අපි ධර්මයේ දාන්න කියන්නේ පස්සමන නිරෝධය, සංඥා නිරෝධය, සලආයතන නිරෝධය, වේදනා නිරෝධය, විඥාන නිරෝධය මේවා එක එක මොකක් හරි විස්තර කරගෙන යනකොට කවුද දන්නේ ඔක්කොම සංස්කාර නිරෝධය පස්සේ යාමක් නෑ ඒක අත්දැකීමට පුළුවන් දෙයක්. හැබැයි මේ සංහාලා මේකෙන් පිට කරලා ඉන්න බෑ. හදවත තුළින් කියන ධම්මයේ කෙනෙකුගේ ඇතුළත් එදා බුදුඥානන් වහන්සේ ධම්මයේ දේශනා කරන දහස් ගණන් මාසකල ලැබුවා වගේ අදිවසින් එක් කෙනෙක් සම්මෙතමින් අතුමාතේ සෝවාන් මාර්ගය තමයි. ඒක නිසා ඇයි අතයි හදේ පාඩ ලබන සැකසෙන සුරා විද්‍යා පැමිණෙන අතෙන් සම්භාවනා පිළිපද වෙන සමාධියෙන්ම අපි ඒ දේශනේ අහම ඒ සමාධිමය භාවනාව තුළින් ඒ නිරෝධාන පස්නාව තුළින් මේ සංස්කාර නිරෝධයේ අධ්‍යක්ව නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හොඳයි දැන් මම මාර්ගිකා අද මේ තුන්වත් අයට ඒක සමාර්ග දේශනාවක් කළා මේ විදිහට අත්‍යය භාගයක් භාවනා කරන්න කැමතිනේ 10 වෙනකම් භාවනා කරන්න මේ කරුණ කියපු කාරණා ඇති නිසා මේ කෙනෙක්ට ඇගේ සංස්කාර තුළ මේ මොහොතේදී විශේෂයෙන්ම බොච්චංග ධර්මයන් පතම දෙන්නවා මොකද මේ කියන ධර්මයේම නැවත නැවත කියන්නේ නිසා සම්බන්ධයෙන් දැන් කෙනෙක්ට ඇගේ සංස්කාර තුළ වැඩිලා මේ කියන ධර්ම කරුණු නැදෙන අවබෝධයෙන් කියන නිසා ධම්මයේ සම්බුද්ධංගේ වැඩිලා මේ වගේම දීර්ඝ සම්බුද්ධංගයක් වැඩිලා මේ ධර්ම රටේ තුනේ සීල සම්බන්ධයෙන් ගැටෙලා හය සංකේතා පස්සක් සම්බන්ධයෙන් සුඛ සංකේතා පස්සක් සම්බන්ධයෙන් ගැටෙලා සිත බාහිරාලම කරේනු දීලන නිසා සමාජ සම්බන්ධයෙන් ගැටෙලා අපි මෙතන සුඛිනේතුව දැන් මේ භාවනාව කරන්න නිවන ගැන අපේක්ෂාවක් උපා. ජීවෝමේවත් අත්හැරෙන ආනාපානස භාවනාව උපින්දේ හැකීම් භාවනාව කවර භාවනාවක් නිරතවන්න ඇති වෙන ඇති වෙන නාම රූප ධර්ම සත්‍යද යොමු කිරීමක් සහිත බලන්නේ නිරුද්ධ වී යන ආකාරයේ ඒ දක්ෂින සිතත් නිරුද්ධ වී යන ආකාරය දැක දැක මේ නිරෝධානුපස්සනාවට අත්දැකීම මේ නිරෝධානුපස්සනා භාවනාව තුළින් මේ කුණස්සයම දිනාගෙන ඉතාමත්ම ඉක්මනින් නිර්මල සංස්කාරයන් නිවලින් ලබන නිවන අත්දැකීමට හේතු වාසනා වේවා කියලා අපි ඉතාමත්ම කන්නාකාරක සිතින් ආශිර්වාද කරනවා. අයිති අදින්නා තීරස්තුන් වේකුලි කරලා සිතදාරස්සා කරලා ඒක විචාර පිටකක් අත්පත් වුණා ඒ වගේම නිදහස් පස්සනාව කියන භාවනා කර්මය භාවනා මේ ධර්ම දේශනාවට එහෙම සම්දුනා එක් සංසාවක් නිරෝධන පස්සනාව අහන ගමන්ම කලින් තිබුණු නිරෝධයේ අධ්‍යයත ලබා ඉස්පතන මේ තුන් හතර පහ හයතරයක් අධ්‍යයත ලබා ධර්මයේ ශ්‍රවණය කළා මට ඒක සන්තෝෂයට කාරණාවක් ඒ සංසාරයෙන් ගියා වැඩසටහන කියන එතකොට තවත් පැහැදිලි වගේ හොඳ කතාවක් දෙන්න කතා කරලා නිරෝධානුපස්සනාව ගැන සම්පූර්ණ පිළිම මේ තුන්වත් අයට විශාල පුත්‍රයක් වෙනවා ඒ වගේම මේ භවනාවේ නිසින් වෙන මේ තුන්වත් අයට අතිශාල පුත්‍රක් සංගයක් පත්පත් වුණා මේ මහා පුත්‍ර සංගය අපනම් මේ අපනම් මේ තරෝගේ ඥාතිනිස්සාදී කිප්පස්සන මේ ඥාතිනිස්සාදී මේ තුන් අනුමෝදන්ස්සා මේ තුන් අනුමෝදන්නේ ඒ ඥාතිනිස්සාදී දුකටපත් වී යන දුක නිදෙස්වා ඒ වගේම සෝයටපත් වී යන තවතවත් ශ්‍රීකපත් විශ්වාසයේ ඒකාන්ත වශයෙන් විනාශිකාදී හට මේ කියන නිවන් සුව ලැබීම සඳහා මෙසේ වේවා වාසනා වේවා කියලා සාදුකාරී දක්වනවා. සම්බෝධනාදීනං සෝසුපිතා ඥාතියෝ සම්බෝධනාදීනං සෝසුපිතා ඥාතියෝ උදං ගෝණාදීනං සෝ ඥානය අපට නිවන් දක්වා යන සීලොන් කුසල බුද්ධ ශාසනය අනුසාරණා වූ සීල සම්පදායකමා ප්‍රමුඛ ඇති සීලොන් විදේයතා අනුඥාතම අනුමෝදන් කරනම ඒ සීලොන් විදේයතා මේකින් අනුමෝදන් නිසා මේකින් අනුමෝදන් වී සතුට සුවයටපත් වෙත්වා ඒ සතුටම දිනන වූ අපවත් බුද්ධ ශාසනය දැනෙන අවස්ථා වෙත්වා ඒ සීලොන් දිනනොද මේකේ ඒකාන්ත වශයෙන් උනත් ලැබෙන සඳහා හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරී වචන දෙන්නේ ඒ වගේම සියලුම භූතයන්ට සියලුම සත්‍යයන්ට මේක අනුමෝදන් කරනවා. සියලුම භූතය සියලුම සතරෝපවාදී සත්වෝ මේක අනුමෝදන් නැත්නම් මේක අනුමෝදන් වේ. දුකින් පස්සියක් සංකේමිතා දුකත්වයේ පස්සෙත් සියලුම සත්වෝ අමාමණයෙන් දැනෙද්වා කියලා භූතයන්ට සතරෝපවාදී සත්වයන්ට කියන අනුමෝදන් කරනවා. එත්තාතාචනමති සම්බතං සම්ය සම්බතං සබ්බේ දේවා අනුමෝදන් හෝ සම්බත සම්පත්ති සිද්ධා එත්තාතාචනමති සම්බතං සම්ය සම්බතං සබ්බේ බුද්ධානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා එත්තාවතාචනමේ අනුසදං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා හොඳයි මේ පුණ්‍ය සත්‍යයේ බලන්නේ මේ දිනාත්යගේ නිරය යහපත ඒකාන්ත සත්‍යම සැලසේවා පරිලෝය යහපත සැලසේවා යම්කා ධර්ම ප්‍රාර්ථනා කිදේ නම් දවසින් දවස සත්‍යයෙන් සත්‍යයෙන් මතින් මත වශයෙන් මතද ඒවා දින දින සම්මුත් මත ඒවා සඵල වේවා බලාපොරොත්තු පරිදි අමාමාන නිතර කියන දේ මේ මතය දෙන්නේ සිටියවා වාස්නාවා කියලා ප්‍රාර්ථනා හොඳයි මේ කුණපතියේ මයින් අපිට කිසිදාක පාමිත්‍රාක්ෂය ලැබේවා බුදුපති මහරජ මෞර්තඥානයේ පරිණාම විශ්වාමයේ මහත්මිය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් දෙස් කරගෙන මේ ආත්මයේ සම්මේ මාගේ බාල සමාධිමෝ මේ කුසල ඡන්දේ කාන්ත වශයෙන් සිදුව මාස්‍යන්තේ කියන ලබනා වූ මහානාස සඳහාම හේතු වේවා වාසනාව වේවා කියලා ඉදම්මේ කුණේ සම්මන්නාස වක්ඛයාවහන්තු ඉදම්මේ කුණේ සම්මන්නාස වක්ඛයාවහන්තු ඉදම්මේ කුණේ සම්මන්නාස වක්ඛයාවහන්තු දැන් ඉතින් මතයන් දෙනාටම නිරෝධහත් කරන යහපත් යම මහන්සිය කෙනෙක් ලැබේවා. ඒ වගේම අත්‍යවශ්‍ය දවස් අධ්‍යයනය කරන ඒකේ මේ කියන කය ගන්නවා වන්දනා කරනවා. අභිවාදන සීලසු සම්මතා පචානා චක්කාරෝ ධම්මා වද්දන්ති ආයතනෝ සම්බලං ආදාරෝග්‍ය සම්පatti සම්බ සම්පatti විච අතෝ නිබ්බාන සම්පatti නාති සම්මිදෙතු සම්බිනාඥාන සම්පatti